නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මපදයේ මේ කරුණ මාසයේ ආරාධනා කරලා ඉතින් පතරවා යාකටද කියන එකක් තිබුණා ඒ දෙම් ධම්මපදයේ තියෙන්නේ යාකටද කියන සමහර දායක ඒ කොයි කොයි පැත්තෙන් බැලුවත් ඒ ජීවිතේ ප්‍රයෝජනයක් ලැබෙන ධර්මයක් ඉගෙන ගැනීමයි අපට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වාලතු මොනවා කියලා මේක ඇතුලේ වෙනස් නැහැ. ඒක අදදී කටහරි ගලා තමයි මේ වාස්තවද ඒකේ හොඳ අරුතිම ඒ විතරක් නෙවෙයි ඕකේ තියෙනවා. දූතලා අභිමුඛයේ ලෝක දීප සම්දේ අනත්තේ හේතු බුද්ධන ආත්මවලින් දී ඒ අපේ මොළ නෝන ප්‍රමාණවත් මදි උදාහරණයේ එවිදරව කරපු දීපත් කරපු කරු තේරු ඒ තරම් වටිනා දේවල් උන්වහන්සේගේ උපේ දීපත් දැන් මේක අතීත කතාවක් එක්ක සම්බන්ධයි කියලාද මේ දේශනාව තරා කරුණක් උන්වහන්සේලා ජීවන් සිද්ධ වෙච්ච කරුණකදී තමාගේ ජීවිතයේ වමනා කරන අයිතිවාසිකම් තමා විසින් සකස් කරනු ගැනීමේ ආර වරද දෙන්නන්නේ වරද දෙන්නන්න බුදුහාමුදුරුවෝ අතීත කතාවක් දෙන්නේ. ඒකේ අතීත සිද්ධින විතරයි අපි දන්නේ. සන්දේකේ සාරාංශය එතේ කතා විතර ගත්තොත් මේ විවරණ කරන කරු පිළිබඳ කරන වෙලාවල කියලා. ඒකට මේ අතීත කතාව මේ මුළුනේ තර අවස්ථාවකදී ඉස්ලාම් රජකෙක්. සාමාන්‍ය විවේකව ඇඳින වෙලාවක හැදී ලඩයන් පිළිසින් දිය වෙලාව. ඒ තනත්තාට රජේ කරකඩමින් සිටින ක්‍රියාවක් ප්‍රතිනි අවස්ථාවේ ක්‍රියාව පිළිබඳ කතා කරනවා. සම්බන්ධකම් පවත්වමින් පවත්ලා ඒ අවස්ථාන්ති ක්‍රියාව කියන්නේ දරුවෙක් ඉඳගත් බව. ඒකට මේ රජුගේ අවස්ථාව ඒ තැනදී විදිනවා මම රජ කෙනෙක් මේ අහවල් ඉතේ මම රජුම් කරන්නේ. ඉතින් දැන් මේ පිළිච්ඡගත් දරුවා ඉතින් දරුවෙක් මාළම් එක්කයි. ඔබට දැන් ධර්මයක් නම් මෙන්න මේ බුදුව තුනන බොහෝ වටින දල්ලා විද්‍ය ඇති ඒක බුදුව තුනලා යාගේ කටයුතු අවසන් කරලා අනුල් වාහේ දක්වා මේ මුදින් පුළුවන් මනස කියන්නේ හම්බෙන්නේ මේ කින්දගේ හම්බුනොත් අරන් එන්නේ එතකොට මේ කාලය ගත වුණා. දරුවා ලැබුණා. ඉතින් දරුවා ලැබී කලක් ගත වෙනකොට මේ දරුවා ජී යමක් තමයි තේරුම් කරන හිතන්න පුළුවන් සත්‍යයකට ආවක් ආවට පස්සේ නෑ හොවාම ඒක තාත්තා පස්සේ මේක වසන් කරේ යටපත් කරන්න බැහැ ඒක නිසා රජුරන්ගේ නියමයක් තියෙනවා පිළිමි ලැබු සමුණ ගේන්න කියන එතන කිව්ව පුතාගේ ඒ දාස්ලා මේ අසර ඒ රටේ අවල් රටේ රජු අස්ති මේ ගරිය හැබැයි මා විනාස්සා කළා කියලා අම්මට බෑ මගේ අයිතිවාසිකම් හසස් කළා ඒක නිසා නේද අම්මාව දෙන්නේ එකයි දුන්නා කියලා ලෝකෙ. ඉතින් කොහොමද දැන් අපි විරාජ සභාවන් ඊයල ආක්ෂයක් කියන්නේ කොහොමද? ආදී වශයෙන් දැන්කම් කියනවා. ඒවැය කතාවක් අමතකයි. අද කියන්නේ මට මගේ පියාවට මේ කියන කරදර කරනකොට මේ කායික දඩුවක් එක්කදී ඉන්නලා ඒ රාජ සභාව ඒ අද්දුරෝ සාකච්ඡා විදිහකින් වෙලාවෙදි තමයි මේකයි. ඉන්න. එකකට අවස්ථාව හොයාගෙන හඳුනනවා. නමුත් දීගත්වා නැරගෙන මම මේ අර අසවල් ගල්ක පොරොන්දුවේ හැටියට මෙන්න මේ මා ළඟ ලැබුණු පිළිගන්නවා. මෙන්න මේ මාර්ගයෙන් ආවේ රජු බාලාගෙන යාගේ අනාගතය බලනවා. මේ අවස්ථාවේ රජුන්ට මහා විශාල ලැජ්ජාවක්. මේ මොකද? ජීවිතයක් නැති. ඒ රජුන්ගේ හැසිරීම වෙනුවගේ එයාගේ ජීවිතය ගත කරලා තියෙන්නේ කියන එක එකක්. ඒ වගේම දැන් මේ අවස්ථාවේ විදිච්ච සත්‍ය මහා අවලම්බ සාධක සත්‍ය මේ කරුණු සාධන දුරන් ලැජ්ජාව ලැජ්ජාවෙන් දෙන්නේ හේන්දියා හේන්දියා කියනකොට රජුගේ විරුද්ධ වෙලා දොස් කියනවා ඒක මේ මතනේ නගුමාර දෙන්නේ මගේ රහෝනේ ඉඳලා ආදී වශයෙන් අදුරු ඔබ මෙයා පොතේ කියන්නේ කර තියාගන්න දෙයක් නෑ මේ නැලී කියනවා අර වැඩි කරු බවටපත් වෙන අර දරුවා වල්ලන ඉවන් සිටේ දැන්න මොකරන් දෙයක් නෑ ඔබ නිවිලා කරලා දැන් ඉතින් උඹ කරන්න පුළුවන් එකක් කරගනින් කියලා දීසු කරවල උඹ දීසු කරපුවාම උඹ නිවනේ හැදුවා ඉංගල්ලක් අතේ වැලින්න හේතුව මේක වැලිලා තියෙනවා. ඒ මේ පොතේ තියෙන මොනවා ඕවා ගැන මේ අයගේ කිවිලි යොමු වෙනවා ඇති මේ මේ මොකද මේ? එතකොට එතෙන් රද්දුගෝ බය. බය වෙනවා. ඒක බලනකොට මහරජා කියලා කතා කරලා ආමන්ත්‍රණය කළා නේද? ගාතාව. මොකද්ද? පුත්තෝ යාම මහරජ ධම්මං භෝෂේ ධන ජනාධිප අඤ්ඤේති දේවෝ භෝෂේති ඉන්ද දේවෝපි සතං අජහන්ති කියන ගාථාව ඉතින්නම් ඒ ගාථාවේ තේරුම මොකද්ද? මහරජය මම ඔබගේ පුතා. ඊළඟට මේ නිසා ඔබ මාව පෝෂණය කරනු. ආනන්දත්තු කරනු. උනේ අනුගේ පෝෂණයයි නඩත්තුවයි පාලනයයි කරනවා නම් ඇයි ඔබ මාව පෝෂණය කරන්නේ නැතුව හරි? කියන මේ අදහස තමයි ඒ ගාථාව. ඒත් දැන් බුද්ධාන්තර ගණනාවක් අහු වෙනවා. දැන් මේ උත්තරයා තමයි මේ දරුවා තමයි මේ බුද්ධත්වයටපත් වෙලා තියෙන්නේ බෝසත් සමයක්. ඒක දැන් මෙතන දෙන්නවා. අර දරුවා උදේ බැඳී සිටීමේ මාස්කම උදයි. අර රජුරෝ යව බාරා. ඒකට දැන් කොයි විදිහේ සිද්ධියක් කෙනෙකුට සිද්ධ වෙයිද වෙන්න පුළුවන්ද ඒ උද හැඳුනේ මොන හේතුව උදද කොහොමද යාගේ ජීවිත උපකාර වෙච්ච කරුණු මොනවද ඉදිරිපත් වුනේ සහය වුනේ කියන කිසිවක් ගැන ඕර්වාවක් නැහැ. දීසිකොලා උදේ දීසි. ඒක දැන් අපි ටිකක් කල්පනා කරනවා ආමානි මැද මේ අපේ ශාසනයේ අපරාධ කරපු අයගේ ඉද්ද වෙලා තියෙන තමයි ඒවා නිසිතන පවත්තලා තිබුණා. නමුත් ඒවා ව්‍යාකූල කිරීම කරලා තියෙන වැඩවලින් රජ ওই ওই අංශවලින් අපේ අර ළමයා අර තරම් අය අතර තේරිලා <clears throat> යාගාවට මා එක්කම යායේදී අම්මා මේ මොකද මේ තරම් පරස්පරයෙන් මාව එක්කයන්ගේ කියලා යන්තම් මහ තේරෙන වයසට ආවා. ඒ වැනි මට්ටමක තමයි නම් පස් අවුරුද්දක් උදේ වෙන්නේ. පස් අවුරුද්දක් නෑ. කතාදයන්. ඒ විදිහට තමයි කතා කරන්නේ. ඒ කිසි ළමයි අර අම්ම කෙනෙකුට අකුල් දෙකෙන් නම් විස්තරන්න බෑ. ඒ බැරි ඒ තරම් බර. බර නිසා විඥානද අල්ලු ගන්නන දාන. ඕන කප්පයන් අල්ලු ගන්න. නමුත් මේ මේ ස්වરૂපය එදා ඔය විදිහට ලියන්න ඒවා ගෙතෙන්ද ඇත්තේ ඉක්මනෝ මේ ඒ බෝසතාණන්ගේ හාස්කම පෙන්වන්න තවත් වර්ණනා කරන්නයි මේ මේක ලෝකයාට මේ බෝසතාණන්ගේ වර්ණ ආස්තව දෙන්න. තේජස දෙන්නන්නේ යාවිතක් මේකත් පිළිගන්න පුළුවන්. ඒකේ යාවිතන තැන්ති. මොකද හැදීමක් පිළිලා තියෙනවා. නමුත් අනාගතේ හිතන්නේ. මොකද ඒ දැත්තේ සාමාන්‍ය කිවිකරණයෙන් පිළිගන්න බුද්ධිලේ ඉන්නවා. ඒ වගේම ජීවිතයක විසඳලා පිළිගන්න. වර්ග දෙකක්. ඒ අය කියන්නේ අත්හාදික ප්‍රඥා. සද්ධාධික බුද්ධිලෝ කියන්නේ ඒ ප්‍රඥාවදී බුද්ධිය එහෙම නැහැ. ලෝකයා කිව්වහම ඒක අරගෙන ඒක බෙදලා කඩලා හේතු පල න්‍යායයට දාලා ඒක තුලින් තමයි හඳුනගන්නේ ප්‍රඥාව. ඒකට ලෝකයේ වර්ග දෙකයි. ප්‍රඥාදී බුද්ධියලගෙන් තමයි ලෝකේ යම් කිසි ස්ථාවර ශක්තියක් යහපත් පැත්තෙන් ස්ථාවර ශක්තියක් සමුගෙන්නේ ප්‍රඥාදී බුද්ධියලගෙන්. හැබැයි බහුල වශයෙන් ලෝකෙ ඉන්නේ ශ්‍රද්ධාවෙන්. සිංහාරිය සමාජයේ කටයුතු කර ගැනීමට ඒක උදව් කරගෙන දැන් පුළුවන් ආයේ යම් සම්ප්‍රයෝගයක් කොහොම කරද. නමුත් මේ අර කතාවුවේ හැටියට ඒ අය ඒ ඒක නමු කරලා තියෙන්නේ සත්‍යාදි විද්‍යාව විතර ප්‍රඥා විද්‍යාව. ප්‍රඥා විද්‍යාව ලෝකෙ. නමුත් බුද්ධ ශාසනයේ මේ ප්‍රයෝජනෙ ගන්නේ ප්‍රඥා විද්‍යාව. එයාට හැර සාමාන්‍ය සරණාධික විද්‍යාවේ බුද්ධ ශාසනයේ ඒ තරම් ලොකු සත්‍යයක් ගන්න බෑ. ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව දිනු කරලවන එයා බලන්න. ඒකවල මෙතන සිද්ධිය දැන් අපි සිද්ධ උනේ කොහොමද කියන එක කියන තැනට බලනකොට අපට ඒක පිළිබඳව කරුණ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මොනවද? දැන් මේ දරුවා යම්මට ඉන්නේ. අම්මට කතා ඒ දරුවා ওই කියන ප්‍රාප්තිය නෙමෙයි යමක් තම කතා කරන්න පුළුවන් නිබ්බහය සුඛයි. ඒකට මේ මෑණියන්ව එකගෙන ගිය මේ දරුවා මෑණියන් පිළිබඳව තමා පිළිබඳව තමාගේ ආර්ය පිළිබඳව සම්පූර්ණ වගකීම් ඉස්සාවුනේ මේ දරුවා. මොකද මේ දරුවාට පැවරෙනවා මේ සියල්ල නිරවුල් කරලා නියම අර්ථය දැන් දැනගෙන ලබාපු නිවේච්ච ඵලය ලැබෙන තැනට වැඩ කරගන්න මේ සම්පූර්ණ වගකීමයි කියලා කියන්නේ මේ දරුවා අන්න ඒ විශ්වාසය ඒ හැඟීම ඊට වඩා තව දෙයක් නැතිකම නිසා මේ වැලිය කලේ මොකද්ද අර කපුගේ දේවල් කර විශ්වන් දෙන්නේ මේ පුතේ මේ තාත්තා මේ අම්මා මම. නමුත් දැන් මෙතන විකෘති වෙලා දෙන්නේ තාත්තා පිළිගන්නේ නැහැ. ඔබට පුළුවන් එකක් මොනවාගනි ඔන්නමයි යනවා කියන මේ දැනත්තා දරුවව එතන දාන. එතන දාලා අම්මයන් ගියා වෙලු දෙවෙයි මේක උගලා ගන්න බැරි මහා දුකකට ඇත්තී පස්සේ. අවනම් ඒකින් වකීල ලැජ්ජාව, ඒ ආදී කුමකට ඒ ඇත්තී වකීල වුණා. මේ තමා ගත්ත මාර්ගය තුලින් මොකද මේ දරුවා ප්‍රසිද්ධ වුණා ප්‍රධාන වශයෙන් මේ එක්කගෙන ආවේ මගේ අම්මයි ඔබගේ භාර්යාව. ඒ වගේම මම ඔබගේ පුතා හැර වෙන කිසිවෙක් නොවේ කියන කරුණ ඉදිරිපත් කරන්න විද මේ මේ විද්‍යාවක් ඔහු දෙවන ඔප්පු කරනවා. දොනේ කොප්පු කිරීමේදී ඔහු බලාපොරොත්තු වෙන්නේ රජුරන්ගේ නිගමනය නෙවෙයි. දැන් එතන ඉන්න වැඩි සභේ. එහෙනම් සම්පූර්ණ රාජ්‍ය සභාවේ එකතු වෙලා දැන් මෙයාගේ මේ වග උත්තර ටික මේ කාර්යයේ උගමනා කරන කරුණික ඒ වැඩි සභේ අමල ඒ ඒ අයගෙන් වෙන තීරණේ රජුරන් ඉදිරියේ අමලා ඒ රජුගන් තුළින් මේකට නිගමනයක් තීරණයක් ගන්නවා. එතකොට මේ වෙන්න මොකද? අනාදීමත් කාලයක් මුළුල්ලේ සංසාරේ දාන සීල සම්ප්‍රඥා විද්‍යාස්ථාන මෛත්‍රී වේසකින මේ ආර්මී ධර්ම පුරුපු උත්මේ කුමේ බල පුළුවන් කාර්කම කොයි තරම් හේතු සාධක සහිතව හේතුඵල න්‍යාය පෙන්වනවා ඒක කියන එක අන්නේක දෙන්නතුන අන්නේ කෙනාටයි බෝධිපත්ති. ඒකට මේ දරුවා මෙතන තනිව අම්මත් ඈතට ගියා. දැන් යාගේ ධර්මාවලිය ඈතට වෙලා හිටියා දැන් ඉතින් මම මොකද කරන්නේ? මේ දරුවා ඉදිරිපත් කළා රජුවා ඉදිරිපත් කරනවා පළවෙනිම කාර්යයේ මහරජ මේ මේ මේ තැනදී මගේ මව බව ඒ තැනදී ඔබට මහරියා මේ ඔබට ඩෙන්ගු කෙනෙක් බව මෙන්න මේ කර්ණෝලින් තේරුම් ගන්න. මොනවා? එකක් නම් මේ තරම් වේදක් ඇති මහා ගුණෝහාරකන්ගේ බුද්ධලේ ගාවට මේ ක්‍රියාවක් වශයෙන් මේ විදිහ කරුණක් ඇවිල්ලා ඒ රජෙක් ඉදිරියේ කියන්න බෑ සාමාන්‍ය විශ්වාසය ඒ වාගේම මේ සුහද මේ හැදීම ඒ වාගේම අයිතිවාසිකමක් නැතුව කවදා ප්‍රයෝජන ගන්න බෑ. එහෙම එනවනම් මේ රටේ බොහෝ ඉන්ඩස්ට්‍රීන් දරිලෝ කාර්යය ගන්න. ඇයි මෙයා විතරක් ආවේ රජුවන්ගේ මේ රජුවන් ඉදිරියේ කලි ගහන්න තරම් ඔහුට නැත් ඇයට පුළුවන් කාර්යම සිදුවේ. මොකද වෙන තේක් ගන්නට වට යන්න කිසිම අයිතිවාසිකමක් නැහැ. මගේ පුරුෂයා ගන්න යන්න ඕනේ කිය නිබ්බයල ඒ තැනෙත්ටි ඔබ ඉදිරියට මාවත් තරම් හේම මේකේ එක කලකයි. හැබැයි ඕවා කියන ඕනේ තමයි පුළුවන්. ඊළඟට තවත් සාර්ථක ප්‍රතිපන්නයක් නම් ඔබ වහන්සේලා ඈත දුන්න මුතු අද වහන්සේගේ නමත් එක්කලා ලකුණු දෙක. අද ඉස්සත් කරනවා වෙන්නේ කිසිම පුළුවන් කාර්යමක් නැවට ඔබගේ සම්බන්ධයක් ගන්න ඔබ නොතිබුණායි කියන්නේ. මොකද මුදුවකේදී මුදුවකේදී විපස්සය. ඒකෙන් ඔබගේ මහරියාම තමයි ඒ මගේ අම්මා. ඊළඟට තුන්වෙනි කාරණේ රජ්‍යෝ විහිං දුර ප්‍රතිඥා මොනවා ඇරුණමි කුපන්නොත් මේකේ දෙන්නේ කරා පිළිදන් අන්නේ කියන ප්‍රතිඥාව කිසි අඩුවක් නැතුව ඒක වාගෙන වාගේ වගේ ඒක හරියට ඉෂ්ට කළා. ඕක ගොතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. විශේෂයෙන් වහන්සලා මේ පිළිවිෂය අර සමාධි අයිතිය ඒ ආකාරයේ පාවිච්චි එකයි ඉදිරිපත් වෙච්ච එකයි මෙතන කරලා තියෙන එක નિરાයාස සිද්ධියක්. ඈත මේ කරන්න උපරන් කිසිම දෙයක් නැහැ. ඒ වගේ සම්පූර්ණ මාව ඔබට පුළුවන්කම මේ පුළුවන්කම් දැන් ආපම් දුසේ කිය. මේ සම්මුඛයේ උඩ ඈත මාව සම්දු ගන්න මේ ලෝක ධාතේ වෙන කිසි කෙනෙක් නැහැ ඉදිරියේ. ඔබ වහන්සේ විතරයි ඉන්නේ මොකද? ඔබ වහන්සේ නිසා මා උපම්පව ඈ ඒ කරුණේ මුදින්න. නැත්තම් ඔය සල්ලි දෙන දැන් වලට ගිහිල්ලා ඔය ඔය දැන් ඕ කරන්නේ මොකද මෙතෙන් මේ රටන දුරුදුට මේකි අන කතා අර දීපහය කවි. ඒකයි මාව නිකන්තු. ඊළඟට ඔබ වහන්සේගේ අයිතිය මා පිළිබඳව තිබෙන නිසයි ඈ මාව දාලා තාත්තට බාර කියලා අම්ම ඇන්දිගේ මොකද තාත්තගෙන් ලැබෙන අයිතිවාසිකම් පිළිගනින් අම්මට දැන් නඩත්තු කරන්න බෑ මෙන්න මේ කාරණා උඩ හරියට මේ කල්පනා කරන මහරජේ ඔබ වහන්සේගේ අදියන් මහරියාව බව හොඳට පිළිගැනීමා වගේ විදිහට ඔන්න මෙයා රාජ සමූහෙදි කිව්වා. ඉතිවත් කළා එතනින් නැතිනේ නෝ. එතනින් නැවතුනේ. ඊළඟට මෙයා මෙයා ඒ සහජ රජ කෙනෙකුගේ කුඩෙබ්බව පෙන්වන්න පටන් ඒක නිසම්බුද නැහැ. සත්‍යුයි කියන්නේ ශාස්ත්‍රීය වංශිකය. ශාස්ත්‍රීය වංශිකය කියන්නේ ඔය අජබම් විරුද්ධ ගොල් කියන උලාහකන උසස් පොතේ. ඒ උසස් පොතේ තමයි ශාස්ත්‍ර. එතකොට සාමාන්‍ය කටින් කිව්වට ශාස්ත්‍රය රජුගේ පිළිගන්න බෑ. ඒක අය ආර්ය පරම්පරාවල් වල තිබිච්ච ලොකු ශාස්ත්‍රීය පිළිගැනීම. ඒක මෙයා කියනවා දැන් වන්න අම්මා ඔබේ අනියම් බහරියාව ඒක මේ හැලති පිළිගැනීම ඔන්න මානසික ඉතිපත් කරපු කාරණු ඕවැ එකදැනකව බොරුවක් නැහැ. මේ ඉදිරි පිටේ ඊළඟට රැඳවනවා සම්බුත ධර්මා උපමාවට මෙන්න සාක්ෂි මොනවද? මේ තරම් සාහිත්‍ය සභාවක දැවි මා වෙන කුංචි ගොල්ලෙකුට මා වෙන පොඩි ගැට ගැට කරේ. මේ විදිහේ තේජස් ඇති ස්ථානෙකට ඇවිල්ලා කතා කරන්න සාමාන්‍ය කෙනෙක් නෑ. ඒ මගේ ළඟ තියෙනවනම් ශක්තිය ගන්න. මොකක්ද ශක්තිය ගති? විසුද්ධි තැනදී බය වෙන්නේ නැහැ. සුදුසු තැනදී බය වී යුතු තැනදී බය වීම විනා ඒ සුදුසු තැනදී කිසිම බයක් නැතුව කාර්මයේ දිවිපත් වෙන්න පුළුවන් ඕක ශාස්ත්‍රියාගේ ඒක කරලා මේ කවුද කියන්නේ මගේ මේ අර පොඩි දරුවන් කතා කරලා ඉස්සරහේ තමයි මේ ගොල්ගෙනේ නෙවෙයි ගැටවරේ පිළඳාන අයිති කෙනෙක් ලොකට මාගේ ඒ ක්‍රියාවෙන්ම අද්දිමෝ තේරුම් ගන්න ඕන මගේ ජීවිතේ තියෙන ශක්තිය ලේනවා එතකොට ඒ ශක්තිය නැත්තම් මොනවාද කරන්නේ අද්දිමෝ කියන්නේ මොනම යුද්ධ දේනාවක් කරන්න කතා කරන්නේ ආ නිබ්බහය. ඒ නිබ්බහයම ආවේ ශක්තිය දකින. ඊළඟට අනිත් එක. සමාගයේ නිබ්බෝ බදහ. කිසිම බයක් නැහැ. ඕනෝ කිසක් ප්‍රකාශ කරන්න පුළුවන් රැග්ලොන් වහන්ස ශක්තිය වගේ ගැටි. ශක්තිය වල ඒ දෙවි තියෙන්නේ නැහැ. අනේ වරදී මෙන්න මුකුත් දෙයි දැන් මොනවා මිනිස්සු කියන්නේ ඔය එකක්වත් නැහැ යා. එයා සාමාන්‍යයෙන් කාරණා සහිතව කාරණේ පිළිගත්ත හැටි මම හිතන්නේ මෙන්නයි මම මේක මේව කියනවා කියලා විපාකය කතා කරනවා. අන්න ඒකයි අද මම මෙතෙන් ඇවිල්ලා ඉතින් මේ විපාකය ඔබ ඉදිරියේ කතා කරේ මොකද? ඒ ශක්තිය ගැසීමයි දාන්නේ. රජුන් කියන්නේ මේව කියනකොට නෑ නෑ බුදු ඔහොම නෙමෙයි කියලා කියන්න බෑ මොකද වේදයට ඒක ගැළපෙන කතාව මේ කිව්වේ. මම කියන්නේ. ඊළඟට ශක්තිය විපාක ගතියක් තමයි මහරජ. යුක්තියට ගම කිරීමත් අයිතිය පහරේ කියලා ආර්ගියක්. දැන් මම මෙයාව වහන්සේට පහර දෙන්නවා. මොකද පහර? වතාවියාවද මුකුත් කරන් මේ වන ඉවරකට නෙලන්නේ නැහැ. නමුත් ඒක ශක්තියට දානක් නෑ. අතපය හෙළුණා කටබල තියෙනවා. ශක්තිය යුක්තියට කරගෙන වෙනදී අයිතියට තහණය. දැන් රාජ්‍යුන් මේ කරලා තියෙනවා. මොකද අයිතිය? මේ අසරණ කෙනෙක් තමන්ගේ භාවියාවක් කරගෙන මේ කරන වැඩේ මේ දෙකක් දුර කරපු වැඩේ නැති මොකක්ද? ඇයි ඉන්න ගාගෙන දුක කොහෙද? එයා කනෝ බොනෝ ඉන්නෝ එයාට කම් කියනවා ආදී වශයෙන් කිසිවක් නොවේ තමන්ගේ ළඟ දිනකන් කලේ අසුරු මහ වරද. අපි එනකම් බලන්නේ දෙයයි වාස්තු. වහන්සේ විදකමක් තිබුණා අපි ගැන හොයන්න බලන්න. ඒක කලේ නැහැ. ඒක වරදක් කියලා නම් වහන්සේ කවුරුද වරද වරදවා මේ තරම් දෙවි වහන්සේගේ කඩුවට මොහොතට බය නැතුව මා කතා කරන්නේ මගේ ළඟ තියෙන්නේ ශක්තියනේ. රාජලේ මාළඟදී මේ මොකක්ද මේ දරුවා කරන්නේ? තමන් සද්දුරවන්න දා උපන් දකේ බව. එතකොට මේ කාරණා අනිත් ශාස්ත්‍රයගේ තව ගැතියක් තියෙනවා. අදහස ඉදු වෙන තුරු කවදාවත් පසු බව. සද්දුරවන්න දැන් මම මේ ඉදිරියට ආවේ. මගේ මේ අදහස් නෑනියන්ගේ විද්‍යාවෙන් ඉදිරිපත් කළා මගේ අනාගතය සකස් කරගන්න. ඒකයි මගේ අදහස. ඔබ වහන්සේ දැන් මේ අදහස සාර්ථක කරගන්න අප පැහැදිලිද? විසන්දේපව මම යන්නේ. එක්ක අවසානෝකේ ඔබ වහන්සේ ප්‍රාණඝාතයකට අල්ලන්නේ මම අවලං කරන්නේ. මොකද ඔබ වහන්සේගෙන් දරුවා. ඔබට මට ඕන හැටි වෙලා. මොකද වෙලා ඔබ වහන්සේ මෙයා කරගන්න ගන්නට මාමු බරාපු කරුණිත ඔබ වහන්සේ යන අපා. අපායේ ජීන සෑහෙන උවිගෙන් වැඩ ගන්න. මම වැඩේ හදනවා. ඒ කලිය ගන්නයි ඒක විසු වෙන සුරක් ගන්නවා නම් මම මෙතන දෙන්නේ ඒ විදිහට දැන්ම ශාස්ත්‍රීය ගැතියක් කියන්නේ ඔබ හඳුනා ඔබ පිටිලා තියෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රීය ගැතිය නෑලකතියි. අවසානයේ මොකද්ද? මරණය මරණය ජීවිතයක් කියන එක මේ කාරණා විදිහින් යුක්තිය නැද්දට අවස්ථාවක්. යුක්තියද නොපිටුපා මැරෙන්න යුක්තියද පිටුපා යුක්තියට පිටු නොපා මේ පිටුපා يعني ඒකට විරුද්ධ නොවි මැරෙන එක සත්‍යය ගනු කරනවා අයිතිය දැක්කන් කියනවා ඒක නිසා මහරජ ධර්මයෙන් මා ඉපදිලා අර අසරණ අම්මන් නිලෙන් වද දීදී කනුවට වඩා හොඳයි වගේ ජීවිතය මේ ඉදිරියේ සියෙක් වශයෙන් ඉදිරි වුණා. මේ විදිහ අදහසෙන් ශක්තියයි දැන් මෙයා ඉදිරිපත් කරනවා අර අමිති මණ්ඩලයේට මා ඉදිරිපත් කරන මේ කරුණු දෙක බලලා දැන් මේ අමිති මණ්ඩලයේ ගන්නා තීරණය හඳුනන්නේ හදෙනවා ඇති ලැබුවාට පස්සේ ඉතු වෙන එකක් බාර ගන්න මම ශක්තියක් වශයෙන් නැති කියලා මේ යත්තා මහා උදාහරණයක් අමාර මනුස්සයෙක් කියන්නේ රජුව අර උදේ ඉන්නවා දැකලා ගාථාව කිව්වාට පස්සේ අනේ මගේ රත්තරන් පුතෝ කියලා ඉතින් අර දෙක පැය. කලාප ඉතින් එවිලේ ඔක්කොම අත්පාලා තියෙන්නේ අත්සෝතම රජුවන්ගේ අතට ගොක් ගාලා ඉන්නවා. මේ අනිත් සවුන වාඩි නැහැ කිව්වොත් මම මේ කේ විතර මහන්සියුනේ මම මේක අහක දාන්න පුළුවන් මේ දේශනාවල් නෙමෙයි. අහක දාන දෙනට වැඩ හදලා තියෙන නිසා අහක නුගාන කරුණිය කිනේ දීපස්සේ ඒවා තාම ගෞරවයෙන් පිළිගන්න. ඒකට දැන් මෙතන රජුරෝන් ඇමති මණ්ඩලයේ තීරණයක් වුණා. න්යාවක් කරුණ පහකින් අම්මාව ඔප්පු කළා. කරුණ පහකින් තාත්තා පුතාව දැන් රජුරෝන් බෙදහැ මේ මගේ භාර්යාව නෙමෙයි මේ මගේ දරුවා නෙවෙයි කියලා මොනවද කිව්වත් අඩුස්සන්න බෑ අන්නේ ඒ වෙලාව ඒ හතුරු ඒවලම පුතා පුතාව කියargen සාජ සභාව දුන්නලා මේ කාරණේ සම්පූර්ණ නැත්තම් ඒ දැනගීම මම මුලින් දින්නේ නැත්තම් නමුත් මගේ දරුවාද නැද්ද කියන බව පිළිගන්න උදව් කියන්නේ ඒ පොතේ කියන විදිහට නම් උදින් කියන්නේ. මොකද උඩ ඉන්න පුළුවන් වෙනස් ආ. ඔබී අය තුලහීනිය විහාන ඇති කරගෙන උදින් කියන්නේ. ඒක කුලහීනියක් දක්වනවා. ඒ වැඩි. ඔය ධ්‍යාන දිනුවා. අර මා කාංග කියද ඉස්සරහ ඔක්කොම නමුත් එයා අර විදිහේ දැක්කා. මේ තේජස් වලින් මේ මට වැඩක්. તો මේ කාරණා ඔප්පු කරන්න ඕන ජීවිත ආදර්ශය. ජීවිත ශාස්ත්‍රය. මේ දරුවා ජීවිත ශාස්ත්‍රය. ශාස්ත්‍රීයලේ ඔහුගේ ඇගේ දීන බවට ඔහුගේ පැවතුම් වලින් ඉදිරිපත් කරලා ඒවැනි කෙනෙක් උපන්නේ අන්න අහවල් අම්මාගේ කුසේ ඒ කුසේ උපදින්න රජ කෙනෙක්මයි විස්තර දෙන්න ඕනේ. ඒ ඉතින් ඔබ වහන්සේ තමයි කියන එක. ඒක රජු දරුවා බාරගත්තා. බාරගෙන තමාගේ මේ වාසලෙන් සමාගයේ දරුවා ඇටි මොකද දරුවා වශයෙන් සැකල මේ පිළිඅරගෙන අන්තිමට රජුර රජුරෝ යවන්නේ රජුරෝ වුණාට පස්සේ බලයපත් වුණාට පස්සේ මේ රටේ හිටපු කවුරු තාම ඒකමතික තීරණින් රජකම උත්පත් කළා. ඒකවල දැන් මේ කතාවේදී දෙන්නන්නේ අර සමාත අයිති වැඩි බාහිරට රොදා. ඒක ගැන නොසලකා ඉන්න. ඒ ගැන වැඩි සැලකිලි දෙකින් අයිතිය පාවිච්චි කරන්න කියන එකයි මෙතන මේ කතා ගෝලේ තියෙන්නේ. එතකොට දැන් මේ ගාථාව ඒ නමයක් කිව්වද? ග්‍රහශූන්‍යවක් කියන එකයි මෙහෙදියා. ඔබියේ ඔකල පරමාර්ථයේ දින විදිහ. හැම වෙලේම බුදුහාමුදුරන් බොහෝ දේශනා සමුදේ ඉදිරිපත් කරනවා ඒක අසුචීන කර්මාන්තය කරගත්තාම අන්න වටිනාම රසයක් ඒකින් මුසින්ද පුළුවන් දැන් මේ දෙන්නේ මොකද්ද මහරජ මම කුතියේ කොසල පරමාර්ථයේ දෙන විදිහට හැම වෙලේම බුදුහාමුදුරුවෝ බොහෝ දේශනා ඒ සම්මුතිය ඉදිරිපත් කරනවා ඒක අසුචීන කර්මාන්තය දරගත්තාම අන්න වටිනාම රසයක් ඒකෙන් මුත්‍රින්න පුළුවන්. දැන් මේ දෙන්නේ මොකද්ද? මහරජ මම උදේ පුතා. ඒක නිසා මානව පෝෂණය කරන්න ඕනමයි. මොකද රටේ ඉන්න මිනිස්සු ඔක්කොම පාලනය කරන්න ඉදිරිපත් වෙන එක්කෙනයි මා අක්කම. ඒක මේ යුක්තියක්ද කියලා අපේකයි මෙතෙන් මේ ගාථාවෙන් දෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ මේ සම්මුති සිද්ධිය නැත්නම් ලෝකේ උන්වහන්සේගේ ජීවිතේ සම්බන්ධ කරන ඇතිවිච්ච සිද්ධියකට අදාළ වෙන විදිහට ඒ ගාථා උන්වහන්සේ ඒ සිද්ධිය අගලන කතා ඒ ගාථාව ප්‍රකාශ කරේ බුදුහාමුදුරුවෝ. ඔබ දැන් මෙතන ලෝකේ ඒක අසන ලෝකයක් එයින් ගන්න තීන් ප්‍රයෝජනය. එයින් දෙන්නවා. හැම දෙනෙක් තුලම රජෙක් ඉන්නවා රජිත දා ලබි. හැම කෙනෙක් හැම ජීවිතයක් රජිත දාව ලබි. අර රජුරෝ වගේ මේ රජුරෝ සමන්තදා උපදින් දරුවා කරනු ඒ ගැන කලකන්නේ අනුන්ගේ දරුවෝ අනුන්ගේ බාහිර ලෝකේ මේ රජුණු සේලව බලන කතා කරනවා කියා. ඒ හැම දෙනෙක් හැම ජීවිතයක්ම එක රටක්. ඒ රටේ රජුණු කියන්නේ ඒ රජුණු කරන අයිතියක් ගැන ප්‍රකාශ කරන්න මේක මේ සිද්ධිය මානසික අවස්ථාවේ යොදා. මොකද්ද මේ රජුණු? දැන් අපි දන්නවා හැම ජීවිතයකම වෙනවා හැම ජීවිතයකම ජීවිතයක් නඩත් වෙන මොකද? නඩත් වෙන්නේ ජීවිතේ නඩත් වෙන්නේ සිතෙන්. ජීවිතේ පාලනය කරන්නේ පාලනයයි කියලා තියෙන සිත. සිත කියන වැඩේ නිසා වෙන මොකුත්ම ජීවිතයට කරන්න බෑ. ජීවිතේ කරන්න. අපි කියන සිහියක් උනනවා. සිහිය තුමුක් කරන්න බෑ යා. නිදිමත නෙමෙයි. ඒකට අර විකෘති ස්වරූපෙන ඒ හිත කියන දේවල් තමයි කරන්නේ. එතකොට ඒ හිත විසින් නිෂ්පාදනය කරන ඉත රජුරු වශයෙන් ගත්තොත් එයා හැම වෙලේම දා කරන උපදවන ධර්මයක්. ඒ මොකද්ද දරුවා? හැම ක්‍රියාවක්ම නිපදවන්නේ සිතේ. ඒ නිපදවන ක්‍රියාව සිත සතු. සිත සිතකින් ලැබුව ක්‍රියාවක් බුදුදහම. එතකොට මේ ගාථාවේ කියනවා අර ධනුව පිළිබඳව ශාස්ත්‍රීය ඉදිරිපත් කළා. ඒ රජුරෝගෙන දරුවා. දරුවාව පෝෂණය කිරීම ක්‍රියා සතු යුතුකමයි. එතකොට දැන් මෙතන දෙන්නනවා සිත විසින් නිස්පාදනය කරන ක්‍රියාවල් පෝෂණය කිරීම සිත සතු ක්‍රියාව. සිත සතු ක්‍රියාව. නමුත් ඒ ක්‍රියාව පිළිබඳව කිසිම තැකීමක් නැතුව කිසිම තැකීමක් නැතුව අනිත්‍යයේ ක්‍රියාව. අනිත්‍යයේ ක්‍රියා පිළිබඳව හැම වෙලේම මේ සිත හොයනවා හදන්න හදනවා සංවිධානය කරන්න හදනවා ඒවා අදුකම් පුරවන්න හදනවා වෙනසක් අඩු කරන්න හදනවා මේ ලෝකේ බාහිර ලෝකයේ ගැන හැම වෙලේම සිත දිලිනවා නමුත් ඒ සිත විසින් උපදවන උපදවන කරු කරපු කරනවා ගැන කිසි සැලකිල්ලක් අර අත්තනෝ අවිද්‍යෙය කතාරියකතා කියන දුගාතාවෙදී ඔය අදහස් හොඳයි ඒ හරියට රජුරුව දරුවන් ගැන සැලකනවා. තමන්ගේ ජීවිතය ඇතුළේ බලපෑමෙන් උපදින ක්‍රියා පිළිබඳව සමාජයේ අවධානය දැලින් යොමු වීම වගකීම් යෙදෙන්න. එතකොට ඒක යෙදෙන්නේ නැතුව සාමාන්‍ය අර අයුතු සාධක රජෙක් කුගේ හරිත නිරූපණයක් ඉදිරියේ දෙන්නලා කියනවා මේ රජුරු මේ දරුවා ඉතියා වෙලා දරුවා ගැන සලකා මේ මහා විශාල වැඩ කරනවා බාස්. එතකොට මේ රජුරුවොත් දැනට අපි භාවිතන පිටක් දෙකේ මේ තියෙන සතුටු. ඒකත් අපිට තේරෙන්න ඕන අපිට දැනෙන්න ඕන අර රජුරුව කරන කලේ අපිටත් කියලා අපිට වැටුණා නම් ඒ වැටහිච්ච ඒ හිතෙන්ම වැටෙන්න ඕන අපිත් අපිට විස්සක් සෝදා රජුගේ ඒ අවස්ථාවේදී කාරණා සහිතව දරුවා පිළිබඳව කරුණු කෙරුවාට පස්සේ ඒ දරුවාව බාර අරගත්තේ ගැනීමෙන් පෝෂණය කිරීමෙන් උනේ මොකද්ද? මේ මොකද්ද? රජ පරපුරක්. ඒ විදිහේ ශාස්ත්‍රීය වංශයක්. ලෝකේ නොබිහි නොනැති පවතිීමට තරම් හේතුවක් වුණා ශාස්ත්‍රීය වංශිකය ශාස්ත්‍රීය වංශික ශක්තිය ගතිය උද්ගලයේ සමාධි දරුකමට ගත්ත හැකි පෝෂණය කරගන්න හැකි වෙන්නේ මොකද්ද ඒ රජුරුව වගේම රජකම ගෙනියන්න තරම් සුදුසුදු දෙයක් සංවිධානය. ඒක දැන් මෙතන පෙන්වන්නේ අපේ හිත ගැන මොකද්ද? අපේ හිතෙන් උපදවන ක්‍රියා පෝෂණය කරමින් නඩත්තු කරමින් ඊටෝමනා කරන සාස්තු කරමින් ඒ ක්‍රියාව සංවිධාන සකස් කළොත් දෙන්නේ මොකක්ද? ඒ විදිහේ ක්‍රියා ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිය අර රාජ පරම්පරාව, සිත් පරම්පරාව. අර රාජ පරම්පරාව මේක සිත් පරම්පරාවේ තියෙනවා. ඒ සිත් පරම්පරාවේ ඒ ගතිය වෙන්නේ කොහොමද? අර රජුරුවන්ගේ රාජපරපුර නොනේදී යන්නේ ආදී මේ ශක්තිවන්ත දරුවෙක් හදලා පිළිගන්නවා. ඒ වගේම තමන්ගේ ක්‍රියාව තමන් විසින් වගකීම බාරගත්තොත් ඔව් මේක හොදතරේ නැත්තම් මටමයි අනර්ථය වෙන්නේ කියලා අපිටත් වෙන්නේ මොකද්ද? අපේ මේ සිතිවිලි වල වික්ෂ වෙනවා දුක් පීඩා නැමෙන ස්වરૂප ඒක නිසා දුක් කරදරක් අපේ ජීවිතේට ගෙනියන්නේ. එතකොට දැන් ඒකට කලින්ුත්තේ කොහොමද? කලින්ුත්තේ මොකද්ද කියලා අන්න විපර්මට බහිනකොට අර රජුව අර දරුවාට කලේ මොකක්ද? රජුවට දරුවාට කලේ ඉඳා ඉඳලා රාජ කරපුරක් ගෙනියන් භූමනා කරන ශිල්පයෙන් කවට කලාවෙන් 64ක් කලාවල ඉගෙන. කොට සිල්පාවකින් ඒ වුණා කරන 16ක්. ඒ සිල්ප වර්ගය කියන්නේ. ඒ මොනවද කියන්නේ? හතුරායල කොට හතුරාගෙන් ජය ගන්න හැටි මිතුරායල කොට මිතුරාගේ ප්‍රයෝජනය ගන්න හැටි වඩ වඩා ආදායම ලැබීමේ සංවිධාන රටේ ඇති කරගෙන ඇති ඒ ශක්තිය තමයි අද දරුවන්ට දෙන්නේ කඩකමක් ලබා දීන්නේ. ඒකට කාට සාධාරණව මෙය මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් රට ආරක්ෂා කරන හැටි ඕවා තමයි කඩකම රැකෙන උත්කලයක් ලැබෙන අධ්‍යාපනය. ඒකට මේ අධ්‍යාපනයේමයි මේ එක එක්කෙනා ගාව ඉන්න ඒ රජවරු සිතලෙමි රජාට දෙන්නේ. මොකද හැම වෙලේම සමාන්ත අනන්තයක් හදේ. යම් කිසි දෙයක් තමා ඉදිරියට එනවා. ඒ ඉදිරියට එන දේ අපල දාන්න වෙනස් කරන්න ඒක තමන් අනන්තයක් නොවන නොවන විදිහට ඒ කාරණයක් එක්ක පිළිපදින්න අධ්‍යාපනයක් මේ සිද්ධට දෙන්න ඕනේ. ඒ වගේම හිත කර යම් කිසි දෙයක් තමට ආදායම් ලැබෙන්නේ රටේ. හිතකර යම් දෙයක් ලැබෙනවා. ඒක ශාස්ත්‍රීයව වර්ධනය කරගෙන ඒ ඇතුළට ගන්නේ සිත පුරුදු වෙනවා. එතකොට දැන් කායේ කායානුපස්සී වේදිකා ආකාර සම්පජානෝ කියන මේ පදයට අනුකූල වූ හැඟීමක් දෙන ගාථා උදීමකින් දෙන්නවා. ක්‍රියාව සමාගයේ සිටින විදිහේ ඒ ක්‍රියාව තුළ ආකාශ සම්පජානෝ කෙලෙස් නරක කිමිස්තරයක් නැති වෙන්න ඒ උපේ සමදහත් භාවයෙන් යුක්තව ඒ ඇලීම ගැටීම නැති වෙන්න කියන මේ කාරණා ඇතුළු ඔන්නෝය උපදින උපදින ක්‍රියාව සංවිධාන කරන්න කියලයි මේ ගාථාව අපට දෙන ආදර්ශ නැත්නම් පාඩම. ඒ පාඩමයි අර සිද්ධියයි එකට ගලතල බලනකොට එකම තැනකවත් නැහැ පිට බින්දෙල ගන්න. ඒක මේකට සමව සාධාරණව එකඟ වෙන බවයි බවකේ. ඒකට පොන්නේ එදා සිද්ධ වෙච්ච කටහරි ධාතක යල්ලගෙන එදා වෙච්ච සිද්ධියේ සම්පූර්ණ අර සුලමුල ජීවත් කරලා ඊට අනුකූලව ක්‍රියා කරන අපේ හිතගෙන ජීවත් කරලා බුදුහාමුදුරුවෝ අර සම්මුති දේශනාව සම්මුති ආර්ථේ පරමාර්ථයේ සංගවලයි මේ කෝටි විපස් කෙරේ ජීවිත රේගාදා දේශනාගත අස්සේ එයින් කාරණා දෙකින් ගත්තාය සෝවාන් ආදී ඵලවලටපත් විස්සවදු ඒ සඳහන් වෙනවා ඒ සංසිම දෙකින් අපට බොරුයි කියලා එකක් කිසිම හේතුවක් නෑ මොකද දැන් මේ ආයතන උනත් ඒ ආයේ යන සෝවාන් වුණත් මාර්ගඵල නොලැබුවා. මේ කාරණේ තේරුණා නම් සෝවාන් වීමට උන කරන මාර්ගයටත් වෙන්න මේ කාරණාවලින් ජීවිතේට යම් කිසිම තීරණය කරනවා. ඒ තීරණය තමයි ඉදා කොහොම සාර්ථකව කියලා මාර්ගඵල පිළිවෙලින් කියන නිවනට ඇත්තේ. මොකද මේ ආයතන ලැබෙන මේ තීරණය තමයි කවදා හරි ඒ සත්‍යයට දෙන්නේ. ඒක නිසා මේ කාලයේදී මේක ඒ ප්‍රමාණයෙන් ලාභයි. ඉතින් මොන්න දැන් මේ දේශනාව අවසන් කරගන්න දැන් ඕනෑම ප්‍රශ්නයක් ආන්න පුළුවන් මේ කරනවා නිසා. මේ කවිතුමා සත්‍යයේ වංශිතව නිත්‍යං මුලව විවාහ කරගත්ත සෝබරු මේ ලැබෙච්ච තමයි මේ ඇති සම්මානය. ඕල්රෙඩි ඒක තවසම මේ කතාවට මේ අවජාතක අවජාතකවත් අපි ලබ ගණන් ගන්න මට්ටමේ ධර්මයේ ඉදිරිපත් කරගෙන ගොඩනැගීමට හේතුව මට හිතෙනවා මෙහෙම මේ අපේ නිරන්තරයෙන්ම එක්කව කෙලෙස් මතුවේ මතුවේ යන නිසා ඒ කෙලෙස් මතු කරන අත්ය මේ අවජාතස්ස සම්බන්ධ කරන්න පුළුවන් දෝ කියන. ඒකද කියන එක මට දැනගන්න මම කරපුවා. මේ අවජාත කියන වචනේ අතිජාත කියන අනුජාත. ජාත තුනක්. ඒක අවජාත කියන්නේ අපි. ආකේ ඔය විදිහේ විකෘති ස්වરૂපයෙන් නොගැලපෙන ස්වરૂපයකින් උපන් දරුවා අවදාතයි. අපේ පදවලට අපේ මේ උගත සම්පකෝටි දිනුයි. අවදාත කියන්නේ තමන්ගේ ගෙදර තමන්ගේ මෙහිතියට බඩේ උපන්සා දරුවා හරි. තාත්තගේ ක්‍රියාවලට නොගැලපෙන ක්‍රියා කරනවා. ඒ ගෙදර ඉපන්නේ යාගේ තමයි දරුවෝ. අන්න බෞද්ධ කොප්පතනෝ මොකද ඔකේ. අපේ කොප්පතනෝ. අදී සම්පති. ඒ දරුවා තාත්තගේ ක්‍රමයක පිටි. දැන් උන්වගේ අර ජයවතුර මහත්තයා කාලක් ගොන්නේ නැහැ. ඒ සප්පෝ ඉගෙන ගන්න පුළුවන් තරම් මම දන්නේ නැහැ කොහොමද කියලා. මේ එතකොට ඔයාගේ දරුවෝ රාගී වෙන මේ දෙන්නේ විදිහාගෙන මේ මොන මේ හැම වැරද්දක්ම කරනවා නම් ලෝභයාපතා මේ ආත්මයේ පරිසුද්ධිය අනුවිලා. අන්න ඒකට කියන අවදාන. අනුජාත කියන්නේ මොකද්ද? තාත්තා යම් ක්‍රියාමාර්ගයක් ගෙනිච්චනම් ඒ ක්‍රියාමාර්ගයට පට නො පට වැනි නොවේද? විදිහේ සත්‍යයක් යම් කිසි ඒ දරු පිළිසිය කියනවනම් අන්න අනුජාත කියන්නේ ඒ දරුවන්ගේ සිටිවිලි තාත්තගේ දවසින් වලට අනුවයි පහළ වෙන්නේ. අන්න ඒක කියන අනුජාත. අතිජාත කියලා කියන්නේ තාත්තා 10 නම් කරලා කරන්නේ පුතා 1000ක් කරනවා නම් 100ක් කරනවා නම් එකක් හරියට වැඩි කරනවා. ඒ පුද්ගලයා හඳුන්වන්නේ අපිගා. දැන් මේ රජුගේ ගාවට ආපු කොල්ලකම් අනුජාත දත්ත. අවජාතය කියලා කියන්නේ බා ඔක හොඳක් කියන කතාවක් නෙවෙයි. අනුජාත අනුජාත කියන්නේ ඒවකට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් ඉදිරිපත් කරපු කරුණෝලින් පේනවා ඔහු අනුජාතයි. තාත්තා කොහොමද පුතත් එහෙමමයි. තාත්තට ගුරු තාත්තත් ඔය කියනවා ඔය විදිහට ඔය පිළිගත්තේ මම තාත්තේ තමයි ඒක නිසායි මම උදේ ගන්නේ. ඒක අවජන් කියලා කියන්නේ කතාව ගන්න. ආස්තර දැන් මේ අනුශාසක ග්‍රහයේ පෝෂණය නැතර අදිනම් මොකකින් අර ඒ අනුජාත සබ්දයට ගැලපෙන ක්‍රියාමාර්ගයේ සහ වෙන්නේ වෙන්නේ නැහැ. වෙන ඉඩ හම් වෙන්නේ නැහැ. ඔබට ඒ ධර්මා එහෙමනම් රාත්‍රයේ ක්‍රියාමාර්ගයේ අනුමතම ක්‍රියාමාර්ගයේදී දැන් රටු සිද්ධ වෙන්නේ. දැන් දැයාර දරුවා කොහේරි දැනේ ගම්මානක ලොකු ක්‍රියාවක් නෑනේ. තාත්තගේ හිමාලයක් කියන්නේ මේ දර්ශනයක් හිමාලයක් කරන්නේ නැහැ. නමුත් මේ අත්තගාව හොඳ රාජලේ විශ්වනේ ඒ ලබු දරුවාට දීවීම හේතුණා. ඒක තිබුණ හොඳ ශක්තියලේ. ඒ ශක්තියලේ දිවිච්ච නිසා ඔහු ගමෙන් ඉඳෙද්දි ඒ කොල්ලෝ අතරේ ඒ ආයතනයේ ඒ ඒ සමාජය අතරේ එයාගේ ශක්තිය තමයි කිසිම ප්‍රශ්නකාරයක් දෙන්නේ. එයා එතන ජීවත් වෙන්නේ ශක්තිය විදිහට. ඒ මොකද? දවයන බ්‍රහ්මදත්ත රජුගේ ධම්මදත්ත කුමාර. හරි යම් කියාගේ අම්මා එයාගේ යම් යුද්ධ කාලයක් ඇවිල්ලා ඒ අම්මා මේ දරුවත් අරගෙන ඔය වේදින කතා කියනකොට ඒ දරුවත් අරගෙන එක බ්‍රාහ්මණෙක් ගාවට ගියා. එයා එයාකට රජ කන්නේ ඉතින් එයා ගාවට ගියා. මෙයා කිව්වා දෙවිත් කියලා මේ දරුවා මේ දරුවමයි මේ අම්මමයි බාරගත්තා. එයාගේ භාර්යාවයි දරුවා හිටියේ. ඉතින් අම්මගෙන් අහනවා මේ කවුද මේ දරුවා සාමාන්‍ය කෙනෙක් මේ දරුවක් එක්ක මේ ආවා කියන වහන්සේ මාව පිළිගත් නිසා ඉතින් මේ දරුවව පෝෂණය කරන්න මේ බ්‍රාහ්මණය මහා ශාස්ත්‍රීය දර්ශනයකට බුද්ධලේ අපේ ලකුණු වලින් බලපුවාම එහෙම කියන්නේ සාමාන්‍ය මේ සුදු කෙනෙක් වෙන්න බෑ. මේ අම්මන් නිරන් කියනවා මේ නුගියලා හොඳයි කමක් නැහැ බලමු කියලා ඒකට ඉදවසක්. සාමාන්‍ය ළමයි එක්ක මේ ළමයා මේ සෙල්ලම් කරන ගමන් එයාගේ ගෝලේ අර රජුගේ වාඩි වෙන මේ පුටුවක් ඇටි හැමතැනම හින්නා තේරෙන මේ පුටුවක් ඇටට ගියා. ගියාම වෙන ළමයි නම් පුටුවටට රිංගලා. මේ අර ගෝලයට මෙයාගේ ගෝලයක් කරනවා ගිය වෙලාවට අර බ්‍රාහ්මණය ඇදින බලයින්නවා. මේකොල්ල බැලුවා. අර ඇතුලේ තියෙන ගෝලේ මේක යටට යට රින්ගන්න බෑ මොකද සාස්ත්‍රයෙන් කියන්නේ බුදු යකින් මත ගෝලන් යන්නේ කියලා දීකේ කාර්යයක් අර දෙයින් බාර දී කෝටුවක් ගෙනන අර මේ ගෝලේ ඇදලා ගත්ත මිස බුදු යකින් ඔළුව දැම්මේ නෑ රාහුලේ ඇවිල්ලා කතා කරලා මේ භාර්යාව කතා කරලා දැන් එකයි නිදීලා දැක්කා ගන්න අරෝ අරගෙන මොකද කියන්නේ ඕන මොකද ළමයා පිළිවෙල දින තියෙන ඉතිහාස බොරු ඒ ඇත්ත ඉතිහාස කියන්නේ කිසිම වරදක් වෙන්නේ බොරු කිව්වොත් ගැම්මෝ නෝනේ. පස්සේ ඒකයි මේ අහවල් රජුගේ මේ නඩුව. ඒ අපි රට නැතුණා ඒක නිසා අපි මේක බලන්න ආවා. ඔව් ප්‍රයහ රාජකුමාර. ඔය බ්‍රහ්මදත් අන්න ඒකෙන් තේන්නනවා ওই ලෝකෙ හිටිය සත්‍යිය. ඒ කියන්නේ වලක හිටිය. ඒ මිනිහ සත්‍යියක් නම් ඒ වලේ ඉඳගෙන නින්දිකම් කරන්නේ. ශක්තිය දකින්න නිකන් පහත් ජීවයේ තියන අය තමයි දැනේ හැටියට ඇලේ ගහනවා කියන කතාවකුත් සදාගෙන ඒ ඒ අතර පෙන්නේ මොහොත් ශක්තිය පාඩකයි ඒකයි ඒ ළමයා ගෙදෙද්දි ඉඳලා තියෙන ශක්තිය රජුවගාවට ඇවිල්ලා අමුදේ මම බෑවා හරි කෙනෙක් නිරූපණයක් කළානේ ඉතල ගස්සන් උන්වහන්සේ කියන කතාව ප්‍රතිසන්දි විඥානය එතන මේ රජුගේ කාය තේජස ඔක්කොම රාජ්‍යමගේ තේජස නෙමෙයි ඒ ගඩුවගේ තේජස ප්‍රතිසන්දි විඥානය දැන් ඒ විදිහේ සිතක් පිළිගැනීමට ආදර්ශණය වීමට තරම් සුදුසු ඕජා ශක්තියක් ඒ දරුවන්ගේ ශක්තිය රජුගේ ශක්තිය ගතිය ජීවිතය තුළ තිබුණා. එතන තියෙන ඕජාව විතරයි. මොකද ඒ ඕජා ශක්තියේ තියෙන මේ මේ ප්‍රසායන බලය ඊට ගැළපෙන ශක්තිය වංශික සිතක්. බෝධිසත්වයන්ගේ සිත සාමාන්‍ය මේ වැඩි අම්මා කෙනෙක්ගේ බඩේ වන්න හරි ශක්තිය ගතිය එවුවා. ඒ ශක්තිය ගතිය ඇති සිතක් ප්‍රතිසුදුසු දැනුනේ භූමිය උනේ මේ කලලය. අන්න එතන ඒක සම්බන්ධයි. ඒකකොට රජුගේ බලෙන් මෙවුවා වුණා නෙමෙයි අද්දුරොත් ඒකද සුදුසුතා වුණා ඊට සුදුසු කන්නේ පිට බෝධිසත්වලා වුණා අන්න දෙකේ සම්බන්ධය එහෙම නැත්නම් ඕනම තැනක ඕනම කෙනෙකුට උපදින්න බෑ ඒක ගැළපෙන තැන තමයි ඒ සම්පූර්ණ මේ කලාවේ හිටපු සාහිකාව දැක්කම මේ රාජ ආකර්ෂණය ඒ ක්‍රියාව පිළිගැනීමට කරන සුදුසුකම් ක්‍රියාවගේ තිබුණාද තව කර්මයක් ඇතුළේ නැහැ. ඒ ධර්මවලම ඒ ආකර්ෂණය තිබුණා. තව කල්ලයක් ඇතුළේ කියන්නේ ඒ දැන් ස්වාමීන් වහන්සේ මේ රජුගන්ගේ තියෙන ආකර්ෂණය මේ වනිකාව දැක්ක ගමන් ඒ ආකර්ෂණය පිළිගැනීමට සුදුසුකම් මේ වනිකාවගේ තිබුණාද? තිබුණ නිසානේ නැත්නම් කවුද පිළිගන්නේ? මොකක් කොටි විලද? ඉතිරියරල් රාත් වෙලා දින්දී. ඒ ආකාරයෙන් විඤ්ඤාණයෙත් මේක ඉස්සෙල්ලා උනේ කොයි එකද කියලා මේක. ආසන්න ඉස්සෙල්ලා උනේ මේ ඕම නිකන් විස්තර කරන්න ඕනේ දන්නවනේ මේ ඉතියේ. එතකොට අර නේද ආරවුස්සන තමයි. එතකොට අර බහු ධර්මයේ අර මේ ශක්තිය මේ tempat වුණාට පස්සේ අර මේ එතන tempat වුණාගේ කලලේ එතන තීන කොටයි ඒ පිටප්පා. එමේ ඉන්නේ කලලේ ඉස්සෙල්ලා හැදෙන්නේ. එහෙනම් ඒ විතරයි. ඕක වැඩි අවුස්සන් දේවල්. වෙන වෙලාවට සත්‍යයේ සුදුසුකමකට දාන්තේ පෙන්වනවා. සත්‍යයේ සත්‍ත්‍රි. ඔව්. සත්‍ත්‍රි වංශයේ තියෙන මේ ගුණයක් පෙන්වනවා. යම් කිසි වැඩක් පටන් ගත්තම ඒ වැඩේ අවසානයේදී මොනවත් ආවම ඊටි වලින් කරගෙන යනවා කියලා. ඔව් ඔව් ඔව්. ඉතින් මම හිතනවා කියලා ස්වාමීන් වහන්සේ හැම කරුණාන්ත හරියටම වැඩේ පටන් ගත්තම මම උනත් මේ පැය 6කින් දෙන්න පුළුවන් දෙපැය මම පැය 10කින් දෙනවා. මම කොහොම හරි දවල් කෑම නොකා හරි මම මේ වැඩේ ඉතින් අවසාන වෙනවා. මොනවා එතකොට ඒක මනුස්සත්වයේ ඒක ස්වාමීන් එකකටදී බොරු කපුරු ගානේ ඉන්නවා. බලන්න එකකට බොරු කපුරු ලක් කියලා අනිත් කපුරු බොරු කපුරු ගානේ කපුරු දෙකු දෙන්නේ. අන්න ඒ වගේ එක කාරණයකින් සත්‍යයක් වෙන්නේ ඒක බොහොම ලාභික හම්බෙන්නේ. මේ මන් ප්‍රධාන වශයෙන් ඕනා කරන කරුණු පහ වේදින්පත් කලේ තවත් සත්‍යයකින් ලක්ෂණ හුඟක් තියෙනවා. ඒ නිසා අරකට එහෙම හිතුවා නම් යන්තම් සත්‍ය හිතක් තිබිලා දිනවා. එහෙම හොරපොටන් නැතුව අර වැඩි ඒ බාහිර දුන්නේ නැති කරා නම් එයාගාව සත්‍ය කැලලක් තිබිලා තියෙනවා. පොඩ්ඩක්. ඒක අහුමානේ. අනිත්‍යවත් ගොනු වෙනකොට දන්නේම නැතුව රවුලක් එක්කම දාන මොකද දන්නේ? ශාස්ත්‍රීයකමත් එක්ක ප්‍රත්‍යඥකම තියනවාද? ප්‍රත්‍යඥකම ප්‍රත්‍යඥකම කියන්නේ ඔය කෙලෙස් මතයේදී ඒ අවස්ථාවේ එයාගේ ශාස්ත්‍රීයත්වයට රාජ තේජස පවත්තන්ද මේක අවහිරයක් වෙයි කියන සැකයක් ආව මොකද යා රහතන් වහන්සේනේ නොවේ නේද නමුත් ඒක අවහිරයක් නොවේ කියන්නේ ශාස්ත්‍රීය ගතිය මොකටද දරුවකේ ඒක ලැජ්ජාවට කරුණක් නෙවෙයි ශාස්ත්‍රීය වෙනම කරන්නේ නැහැ ඒකනේ කලින් අරක ශාස්ත්‍රීය ගතියක් යටපත් කරනවා කෙලෙස්වල ඒ කෙලෙස්වලින් යටපත් කරන ශාස්ත්‍රීය ගතිය මොකටද කරුණෝනේ දැන් එයා රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එයාගේ ශාස්ත්‍රීය ගතිය යටවෙන වෙලාවල් තියෙන කෙලෙස්. ඔව් ශාස්ත්‍රීය ගතිය මෙහෙම නීදරජුරන් වහන්සේ ඔය වැඩේ ශාස්ත්‍රීය කරන්නේ නැහැ නේද කියලා කරුණු වෙන්න බෑටිය. එන්න පුතා කියලා. ඒකයි. ඒක කෙලෙස් නිසා වෙන්නේ. හොඳයි අවශ්‍ය ඒ යාමේ ජීවිත කතාවක් තියෙන. ඔව් ඔව්. අර තමාගේ වගේ නොබල සොයන්නේ නැතිව සමාජයේ ජීවිතය සාර්ථකත්වයට පෙළලා ගන්නේ නැතුව අන්නේ වූ අතට යොමු වෙච්ච වික්ෂුන් වහන්සේලා වෙනින් කියන්නේ. එහෙනම් ඒ කතාව විතර මුටි කෑල්ලක්. ඒකේ කතාවේ මුලක් අන්නහවල් කතාවේ මේක තියෙන කියලා කියනවා. ඒක මේ දෙන්න අවශ්‍යයි. නමුත් අන්න ඒකයි හේතුව. ඔන්න කතාවේ සම්පූර්ණ දැන් මේ කියන එක ඒක සාමාන්‍ය මෙහාට එන්නේ සාමාන්‍ය කතාවක් කාලා නිකන් ඉන්නේ අපි මේ කියන භාගය නෙවෙයි. ජීවිතේ පාවිච්චි කරන්නේ මොන විදිහටද කියලා දැනගන්න. දැන් මේ මේකෙන් තේරුවා හැම ක්‍රියාවක්ම ඒ සිත විසින් නිපදවන ක්‍රියාව පිළිබඳව තමා විසින් වග කියාගත්තේ නැත්නම් ඒ සිත ඒ ක්‍රියාව තුළින් මතුවෙන නරක සමාජ ජීවිතයේ දිගටම දුක් ගෙනියන්න වෙනවා අර පරම්ප රාජ පරම්පරාවේ තියෙනවා. ඒක නිසා මේ හම් වෙන හම් වෙන හැම ක්‍රියාවක්ම සමාජ යහපත සල්සන විදිහට ඒක භාරාරජන ඒකෙන් එක්කල් දිස්නන් කයින් කළා අර නිසි පිළිවෙලට ඒක යොදන්නේ කියන එකයි කියන්නේ ඒක තමයි අර කාය කායන් පස්සේ දෙන්නන්නේ. ඒ විදිහට අපි පිළිපදින්න දේවා දැනගෙන ඊගානු පිළිපදින පිරිසක් වෙනකොට ඒ අයගේ ඒ කරුතුන් ඒ ක්‍රියා ඒ ස්වરૂපයන් ගත සතියේ මේ ප්‍රයෝජනයටපත් වෙනවා වූ ලෝකපාල සාහිත්‍ය පාන්නේ ස්ථානයට අන්නේ ස්ථානයට සබඳ සිදුරන්නා ස්ථානයට පරිදි සියලු ජීවරාජ්‍යමය අනුකම්පාවෙන් බලනවාදී තව තවත් මේ උසස් ධර්ම සමග ජීවිතය සම්බන්ධ කරමින් ජීවිත සම්පූර්ණ කර ගැනීම සඳහා දීයක සායක කලයේ උපකාරයක් කරත්වා ඒ දිව්‍යරාජ සමූහයාටත් තම තමන් නම් ඉන්න ජීවිතේ පරිණෝගී මෞඛ්‍යාදී සියලු යාතුවර්ගයාටත් මේකට වෙන්න තුන්නක් දෝෂ තුන්නක් තම තමන්ට මේ සත්‍ය කාන්තයෙන් සියලු දිසුවාලන්නා නිවාන් ධර්ම අවබෝධයේ හේතු වේවා සිට ඇතිකරගෙන සුක්තාවතාවයන් මේ ආකාශය

ආයුවාදන්ති විස්සෙනිච්ඡං බද්ධා විචායනෝ චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආගාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාශේ සම්සංසාරා